කතා කරන්නේ මේ මේ සබ්බපාපස්සා කරනවා කියන්නේ අකුසල්නේ. ඒ කියන්නේ විඥාන මායාව සිතුවිලි. ඔය මොනවා හිතුවත් ධර්මයේ කියලා මොනවා හරි හිතුවත් ඒක සිතුවිල්ලක් විදිහට තමයි මානසිකාරය කරනකොට තියෙන්නේ. ඒක ධර්ම ධර්මයේ නෙමෙයි ඒක තියෙන්නේ විඥාන මායාවේ. විඥාන මායාව මොන මොන හරි හිත හිත ඉන්න එක ආයිමත් ඒක නැතු වුණා ආයිමත් ඒක ආවා කියන එකද? ඔබ වහන්සේලා අගය කරන්නේ අගය කරන්නේ සිතුවිලි. එහෙමයි අරින්න හරි. හරි ඒක පැහැදුණා. දැන් ඔය සිහිය කියලා කියන්නේ මේ ඇත්තටම කතා කරන දෙයක් නෑ සිහිය කියනකොට. මොකද සිහිය කියන්නේ සිහිය. එය හැම එකටම තියෙන සිහිය. අනේ සමාවෙන්න ඒක තමයි මට දැන් දැනගත්තේ මට ආරකන ඒ ගැන මුකුත් කතා කරන්නේ නෑ මට ඒ කියන්නේ දැන් අපි ධර්මයක් ධර්මයක් ශ්‍රවණය කරනකොට කරන්නේ ධම්මට්ඨේ ඥානෙ වැඩෙන්නේ මෙතන අපි මානසිකාරයක් කරන්නේ ඒක දැනගෙන කරන්න ඕනේ. ඒක 100ට අසු මේක මානසිකාරයක් කරනවා කියන එක දැනගෙන කරන්න මේක මේ මේ කියන්නේ මානසිකාරය කියන්නේ මෙනෙහි කරනවා. මෙනෙහි කරන එක වෙනයි ඒක මෙනෙහි කරන එක සිතුවිලි වල තියෙන. විඥාන මායාවක්. ඒක සවිතක්කන් සවිතාරම් කියන්නේ ධම්මට්ඨේ ඥානය කියන්නේ අපි මෙනෙහි කරන්නේ සත්‍ය ඥානය කියන කොටසද. ඒ කියන්නේ දර්ශනය. ඒ කියන්නේ අපි පිරිසිදු කරගන්න බලනවා මෙතන මොකද්ද වෙන්නේ? මේ කොහොමද මේක වෙන්නේ කියලා අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒක මානසිකාරෝති. මානසිකාර. හැබැයි දැන් මේ කුසලස උපසම්පදා කියන්නේ ඕක නෙමෙයි. කුසලස උපසම්පදා කියන්නේ මෙතනදී මේ මානසිකාරය කරපු බවට සිහියක් තියෙනවා. ඒ තුළ තමන්ගේ තිබුණු අවිද්‍යාව නොදන්න කම දෙයක් කරගෙන තිබුණු අර අවබෝධයටපත් වීම තුළ දෙයක් කරගත්ත දෙයක් අර මිදීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. අන්න ඒක 180 මෙතන 100 විතරයි කුසලස උපසම්පදා වෙන්නේ. කුසලස උපසම්පදා වෙන්නේ අර එතන මිදුණා නම් මිදුණු බවට තිබුණු 100ත් ඒ 100ට 80 වෙන එකත් මිදුණු බව. ඒ මෙනෙහි කිරීම තුළ අපි මොනවා ගැන හිතුවත් ඒ හිතීම තුළ නිවනක් නැහැ. හිතීම කියන්නේ මානසිකාරයක් පමණයි. මානසිකාරය කියන්නේ නිවන නෙමෙයි. මානසිකාරය කියන්නේ ඒ මානසිකාරයේ සවිතක්කන් සවිතාරම් මානසිකාරෝති කියන තැන. හැබැයි මේ නිවීම කියන එක තියෙන්නේ අමනසිකාරෝති. ඒ කියන්නේ නිවීම කියන එක තියෙන්නේ අත්‍තරම කිව්වොත් අවිතක්ක ਵਿਚාර ස්වභාවය තුලයි. එහෙනම් අපි මානසිකාරය කරන්නත් ඕනි. මේ අවස්ථා දෙකම අපිට ඕන වෙනවා. හැබැයි දැනගෙන තියෙන්න ඕනි. දැනගන්න දැනගෙන තියෙන එක තමයි මේ මග යන දන්න හොටයි දක්න හොටයි මේ මග තියෙනවා කියලා කිව්වේ. එහෙනම් දන්න කෙනා, දකින්න කෙනා. කවුද මේ? මේක මානසිකාරයක් කියලා දකිනවා. මේක සිතුවිලි කියලා දකිනවා. හැබැයි ඒක අපි මෙනෙහි කරන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට අවිද්‍යාවෙන් දුර වෙන්න බෑ. එහෙනම් අවිද්‍යාව නැති වෙන නම් අර සත්‍ය මෙනෙහි කළ යුතු වෙනවා. ඒක සද්ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ තුළ සිද්ධ වෙන්නේ අපි මේ නොදන්න කමින් මිදෙනවා. අවිද්‍යාව දුර වෙන හේතුව. හැබැයි මේක හසු වෙන්නේ සිහියටයි. මේක මෙනෙහි කරන බව, ධර්මයේ ශ්‍රවණය කරන බව, මේක තුළ දෙයක් නැති බව, ඒ තුළ අවබෝධ වෙන බව, ඒක 180 හැබැයි ආ ඒක දැන් හොඳට මෙනෙහි කරා දැන් හොඳට ඒක මේ මේ දැන් ගැඹුරින් ඒක කරනවා ඊට පස්සේ ආ ඒක දැන් මතකත් නෑ දැන් ඔන්න ඒ සිත වෙනස් වුණා දැන් ඔන්න මූලික කෘත්‍යයන් කළා ආ යනකොට අරකම තියෙන්න ඕනි කියන මොකක්ද ඒ සිතුවිල්ල ඒකත් උපාදානය එතකොට ධර්මයේම උපාදාන වෙලා තියෙන්නේ ධර්මයේම උපාදාන කරගෙන දැන් ආනන්ද හාමුදුරුවෝ සක්මන් භාවනා කරන්නේ රහත් වෙන්න හිතාගෙන. එතකොට රහත් වෙන හිතාගෙන ඉන්නවා කියන්නේ උපාදානයක් කරගෙන ඉන්නවා රහත් වෙනවා කියන එක. එතකොට ඒ තුළ මොන දේ කරත් එන්නේ උපාදානය ඇතුළත. එහෙනම් ඒකන් එතකන් ඒ ඒකන් නිවනක් නැහැ. නිවන් දකින්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ අන්න සක්මන් භාවනා එළි වෙනකන් කරනවා. මධ්‍යම මධ්‍යම අලුයම අලුයම වෙනකන් කරනවා. මැදියම අලුයම අලුයම අතහැරලා දානවා. ඒ කියන්නේ උදේ උදේ වෙනකම්ම සක්මන් කරලා අතාරිනවා. තේරුමක් නැහැ කියලා ඊට පස්සේ සතපෙන්න හදනවා. සතපෙන්න හදනකොට අන්න rahat අල්ලගෙන ඉන්නකම් උපාදානය වෙනකම් නිවනක් දෙයක් කරගෙන ධර්මයේ දෙයක් කරගෙන මෙනෙහි කර කර ඉන්නකම්ම අර සමාපatti සෝය නැහැ. සමාපatti සෝය කියනනම් ඒ හැම දෙයක්ම තමට සිහියට තියෙන්න ඕනේ සිතුවිලි කියලා. මෙනෙහි කරා කියන එක. ඒක තුළ උපාදානයක් තියෙන බව. ඒක තුළ දෙයක් තියෙනවා. ධර්මයේ හරි ඕනම එකක් අල්ලගත්තොත් දෙයක්. එහෙනම් ඒ අතහරින තැනයි අන කුසලස්ස උපසම්පදාව තියෙන්නේ. එහෙනම් කුසල සිත කියලා කියන්නේ සිහියත් එක්ක දිනු වෙන සිතයි. ඒ සිහියත් එක්ක දිනු වෙන අන්නේයි කුසලය කියලා කියන්නේ. කුසලස්ස උපසම්පදා. එතකොට මේ කුසල් සිත් තමයි අපි කතා කරන්නේ මාර්ග සිත් ඵල සිත් ඒක තුළ මෙනෙහි කිරීම තුළ යම් සිහියක් තියෙනවා නම් මෙනෙහි කරපු බවටත් ඒ මිදුණු බවටත් ආස්වාක්ඛ්‍යා ඥානෙ මේ දස ඥාන අපිට දකින්න පුළුවන්. ආශ්‍රව කෙලෙස් ඡේවර ඥානෙ, මුඤ්ඤිත කම්මිතා ඥානෙ, මිදුණු බවට තියෙන සිහිය, මානසිකාරවති එන යථාභූත ඥානෙට තියෙන සිහිය. ඉතින් මේ සිහිය තමයි මෙතන තියෙන්නේ. එක වචනෙන් කියන්න පුළුවන් ওই වචන ගොඩක් කියනවට වැඩිය මේ සිහියක් තියෙනවා මෙනෙහි කරන බවට. හැබැයි මෙනෙහි කරන්නත් ඕනේ. ඒක නිසා මෙනෙහි කරනවා. හැබැයි සිහියේ සිහියක් තියෙනකට හැබැයි ඒක නිවන තියෙන එතන නොවන බවත් ප්‍රියත් වෙනවා. එහෙනම් නිවන කියන්නේ මේ හැම දෙයකින්ම මිදුණු සහැල්ලු මනසේ ස්වභාවය. එහෙනම් තමන් පොඩ්ඩක් ආවිදිනකොට සහැල්ලුවෙන් දෙයක් කරගන්න නැතුව එතන කොහෙවත් බැස ගන්න නැති සිතක ස්වභාවයකින් අන්න එතන නිවන් නිවන් දකින්න උපනිෂ්ඨය වෙනවා. කුසලයේ තියෙන කුසල සිත්තේ. ඉතින් මේ මිදීමේ සිතේ ස්වභාවයයි කුසලයේ ස්වභාවයයි. අධීර හතරටම තියෙනවා. බාහිර දෙයක් දැනෙන්නේ නැති ස්වභාවය. එතන සෝතාපන්න ඵලසිත, මාර්ගසිත, ඒ වගේම ඇලෙන ගැටෙන ස්වභාව නම් ඒ ස්වභාවය සකදාගාමී මාර්ගසිත, ඵලසිත, ඒ වගේමයි මාර්ගසිත හැමතරම අපිට පේන්නේ මෙනෙහි කර මනසි කරෝති කියන තැන සවිතක්කසක. ඵලසිත අපිට පේන්නේ අවිතක්ක විචාර කියන තැන. ඒ කියන්නේ මනෙහි කිරීමෙන් තොරව ඉන්න ස්වභාවය. එතකොට දැන් සිතේ දෙයක් නැති බවට මෙනෙහි කිරීමක් ඉන්නවා නම් සිතේ දෙයක් නැහැ ඒක මාර්ග සිතක් වෙනවා අනාගාමි භූමියට. හැබැයි එහෙම සිතේ දෙයක් නැති බව මෙනෙහි කිරීමකින් තොරවම මිදුණු ස්වභාවයක් ඒට අසු වෙනවා නම් අන්න එතන අනාගාමි ඵල සිතේ ස්වභාවයට එනවා. එතකොට ඒක පහසු නෑ අර මුල් අවස්ථා ටික හොඳින් ගලපගෙන තියෙන්නත් ඕනේ. හැබැයි අපහසුත් නෑ. තමන් බොහොම තැම්පත් මනසකින් මේ සිහිය දිනු කරනවා නම් එහෙනම් අරහත් සිතත් එසේමයි. එහෙනම් බාහිරනොත් නිදිලා සිතුනොත් නිදිලා සිත පතිත වෙන තැනක් නැති. ඒ වෙනදා විදිහටම පේනවා ඇහෙනවා දැනෙනවා. නමුත් ඒ හැම දෙයකම මිදුණු අවදිමත් ස්වභාවයක පිහිටනවා නම් ඒ අරහත් මාර්ගසිත මෙනෙහි කිරීමක් නම් ඒක මෙනෙහි කිරීමකින් තොරව අවිතක් අවචාර ස්වභාවයෙන් මතුවෙනවා නම් අරහත් අරහත් ඵලයටපත් වීමේ සිතයි. ඒතොර ඒ ස්වභාවය අරහත් සමාධියත් ඒ සත්‍යනයි පිහිටන්නේ. ඉතින් මේක බොහොම නුවණින් දකින්න ඕනේ. බොහොම වටිනවා. ඒ මෙනෙහි කිරීම කියන එකට රැවටෙන්න එපා. ඒක මෙනෙහි කරන්නත් ඕනේ. මනසිකාරයට තියෙන්න ඕනේ. හැබැයි රැවටිලා නෙමෙයි සිහියට ඒකාසු වෙනවා. මනසිකාරයක් කරපු බා. හැබැයි මනසිකාරය කියන්නේ නිවන නෙමෙයි. ඒක නිසා ඒක ආයිමත් මතක් වෙන්න ඕනි. ආයි ඒකම තියෙන්න ඕනි. එහෙම දේවල් නැහැ. අපි යමක් මේ මොහොතේ මෙනෙහි කරා නම් මේ මොහොතේ මේක එතනින්ම ඉවරයි. ආයිමත් නැවත වරක් වෙනින් දෙයක් මෙනෙහි කරොත් ඒක එතනින් ඉවරයි. මේ ඔක්කොම මතක තියාගෙන ඉන්නවා කියලා හිතනවා නම් ඒකත් උපාදානයක්මයි. හැබැයි අර මෙනෙහි කරපු මොහොතේම එතන අවබෝධය තුළින් අභ්‍යන්තරයෙන් තියෙන අර ගින්නක් නිවීමක් දැනෙනවනම් එතන තියෙන්නේ ඇත්තටම අවබෝධය තුළ මිදීමයි සංකිතේ නිබ්බිදාය කියන එක. එතනයි නිවන කියන්නේ. එතන එතන දකින නිවනක් මිසක් එක දිගට තියෙන නිවනකුත් නෑ. එක දිගට එහෙම තියෙනවා කියලා දෙයක් හිතුවට වෙන්නේත් නෑ. <laughs> මතකය කියන එකකුත් එහෙම තියෙන්නේ ඇත්තටම කිව්වොත් ධර්මෙත් එහෙම වැඩෙන්නේ නැහැ. එතන එතන මිදීමක්මයි සිද්ධ එතන එතන මිදෙනවා කියන්නේ ආ කලිනුත් දැන් මිදලා හිටියේ දැනුත් දැන් මිදෙනවා. මෙහෙම එකතු වීමක් නැහැ. කලින් මිදීම එතනින් ඉවරයි. දැන් මිදීම මෙතනින් ඉවරයි. එතන එතන මිදීමක් විතරයි. එතකොට ඔය මට මතක තියාගෙන ඉන්න ඕනේ කියන එකක් අපිට මේ මාර්ගය තුළ අපි දකින්නේ. අපි ඒක අපි ඒකට මේ මාර්ගය තුළ ඒක එච්චර දෙයක් නෙමෙයි. දැන් මේ මොහොතේ අපිට දෙයක් අවබෝධ වුණොත් මේ මොහොතේ අභ්‍යන්තර කෙලෙස් වෙන එක වෙලා ඉවරයි. ආයි එක මතක තියාගත්තා කියලා ඊගා මොහොතට බලපාන්නේ. අතර මේ ඊගා මොහොතේ මේ මොහොතේ දකින්න ධර්මතාවය හරියට දැකලා ගල්පලා මිදීම දකිනවනම් ඒ මොහොතෙත් ඒක මිදීමක් විතරයි. ආයි ඊගාව දවසේත් ඒක මතක තියෙන්න ඕනේ කියලා හිතනවනම් ඒක වදයක් වෙයි, උපාදානිකුත් වෙයි, ඒ තුළ පිරිහීමකුත් සිද්ධ වෙයි. ඕ පාරුව කරේ තියාගත්තා වගේ වෙයි. ඒක තමයි මෙතන දකින්න තියෙන වටිනාම තැන. ඒක තමයි හොඳයි. හොඳයි නේද? එතකොට මේ ඔන්න දැන් අපි පොඩ්ඩක් අපිට දෙන්න මේක පොඩ්ඩක් මේ කරමු. හොඳයි එහෙනම් මේ කතා අපි කියන්නේ